ඇයි මුලින්ම මොකද්ද ගත තීරණය? දානෙට. 15ක් වෙන් කරනවා කියන්නේ. අන්න එහෙනම් අන්න එහෙනම් හරිම ගාන කීයද? 13යි. බස්ස ගන්න ඔන්න වගේ මේක ලොකු පරේෂණයක් කරලා කරන්න ඕන මිසක් එහෙම නැතුව නිකන් ලෝකෙට මාන්නයට පෙන්වන්න මේක කළාට නෑ තමන්ට තමන් අවංක වෙලා කරන්න ඕන මේක. අන්න එහෙම කළා යම් කෙනෙක් දාන දෙනකොට ඊට පස්සේ අපි හිතමු ඔහොම දැන් බොහොම අමාරුවෙන් ගිහලා අපි හිතමු කොහේ හරි තැනක ලෝභයට හවුනා නම් එතන සටහන් කරගන්න මතක තියාගන්න ඊළඟ දාන්නේදී ඒකත් නැති කරගන්න. එහෙමයි මේක කරන්න වෙන්නේ. එක දානකින් කරන්න බෑ. එතකොට ලෝභයෙන් බේරුණ කියන්නකෝ දැන්. දැන් අපි දන් දෙන්නේ කාටද පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේලාට සාමින් වහන්සේලාට. දැන් අපි එතනත් හදාගෙන නැද්ද එක එක දෘෂ්ටි හදාගෙන නැද්ද? ලොකු හාඳුරණ සිල්වන්තයි දෙවෙනි හාමුදුරුවෝ නම් හත පහකට වැඩක් නැහැ කැම්පස් ගිහිල්ලා එළවලු සිගරට් බොනවලු අරක්කු බොනවලු ඔය එක එක ඒවා අපි හදාගෙන නැද්ද? අවංක වෙන්නකො එහෙම හදන්නේ නැද්ද? දෘෂ්ටි හදාගෙන පව් පුරව ගන්නවා අපි. කාටද හාමුදුරුවෝ මේ විවේචනය කරන්න අයිති තියෙන කියන්නකො මට. සා භික්ෂූන් වහන්සේලා විවේචනය කිරීමේ අයිතිය කාටද තියෙන්නේ කොහොමද හොයන්නේ? ඔබට දිවසක් තියනවද හොයන්නේ? දැන් අපි කියනවා අන්න අර හාමුදුර හැමතිස්සෙම මේ අන්න බලන්නකො අර ගෑනු කෙනෙක් පන්සලට අන්න අර ගෑන් ළමෙක් අර ගෑන් ළමෙත් එක පේනෝනේ අර කතා කරගෙන ඉන්න හැට අතපය විසි කර අන්න බලන්න ඔය හාමුදුරෝ නම් හරිම නරකයි. දැන් අපි ඈති ඉඳන් ඔහොම කියනවා. අපි දන්නවද පටිච්චසමුප්පාද ගැන කතා කරනවද කියලා? දන්නවද? ඕක කිව්වට පිළිගන්නේ හිතෙන්නේ නැහැ. මොන පරිස්සමපද අපි දන්නේ නැද්ද කියලා ටග්ගලා අර පැත්තටම බර කරගන්නවා. මහා පවක් කරගන්නවා. සම්පූර්ණ වැරදි ඔය ඕවයින් ඈත් වෙන්න ඕන මේ මේ මේ ගමන යන්න නම්. කොච්චර වැරදි කරනවද කෙනෙක්ව එහෙම දකින්න අපිට මොකද තියෙන්න ඕනේ නා එක්ක අඩුම තරමේ දවසක්වත් තියෙන්න ඕන හොයන්න ඉතින් අනුන් ගැන හොයන්නේ මොකටද අපිට දැන් අපි ඔය ඔය ආකාරයට දෘෂ්ටි හදාගෙන අපි සිල්වන්ත හාමුදුරුවෝ සහ දුස්සීල හාමුදුරුවෝ කියලා වෙන් කරන් ඉන්නවා අපි හිතමු අපි දැන් ලොකු හාමුදුරුවෝ හොඳයි කියලා හිතන් ඉන්නවා කියලා දැන් දානේ අරයි යනවා අලෝභේ අරයි යනකොට අපි අහනවා මේ ගේට්ටුව ගාවදී කෝ ලොකු හාමුදුරුවෝ ඉන්නෝ නේද දැන් කියනවා මොකද්ද අනේ ලොකු හාමුදුරු නෑනේ මේ දවස් ගාණක්කින් එන්නේ නෑ මේ දුර ගමනක් වැඩියනේ. දැන් කවුද ඉන්නේ? මොන දැන් එකපාරට රත් වෙලා ඇඟ දැන්. කවුද ඉන්නේ? දෙවෙනි හාමුදුරන. අයියෝ. ෂි මෙච්චර අලෝභයෙන් මේ ගෙනා දානේ අද දෙන්න වෙන්නේ මේ යෝධයාටද? දැන් ඔන්න එහෙමත් එකක් කරගන්නවා දාස. දැන් මොකද්ද හොරගත්තේ කියන්න මට පොඩ්ඩක්. දැන් මොකද්ද මම මේ කියන්නේ මේවා හොඳට මතු කරගන්න මේවා පිටට පෙන්වන්නේ නැහැ වචන වලින්. හිතේ දුවන මේවා. අවංක වුණොත් මේකෙන් ගැලවෙන්න පුළුවන්. දැන් කාටද වැන්නේ? භික්ෂුන් වහන්සේ නමට අයිතියක් තියනවද බයි? කොච්චර වරදක්ද කළේ? ඔය මොකේද දහුනේ? අතන ලෝභයෙන් බේරිලා ආවා. දැන් මොකේද දහුනේ? දේශයට අහුණා. දැන් හරිද දාන්නේ? දැන් ත්‍රි හේතුකද දාන්නේ? ඉවරයි දාන්නේ එතනින්. මම මේ කියන්නේ ඔබට එක ක්‍රම ටිකක් මතකවල දෙන්න කරුණා කරලා මේවා තේරුම් අරගෙන මේවට හොඳ ක්‍රම උපෝය මාර්ග ඔබ ඔබගේ මනසින් මේව නිර්මාණය කරන් මේවට අහු නොවි දන් දෙන්න බලන්න. නැත්තම් අවුරුදු 20 ගණන් 30 ගණන් මැරිච්ච අම්මට තාත්තට දන් දෙනවා. තාමත් මල පෙරේතවල තියෙන්නේ. තාමත් අම්මා තාත්තා මල පෙරේතයෝ. ඇයි? මේ මොනවද රැස් කරගෙන ඉන්නේ පින් කියලා? පව්. පව්ටි අරස් කරගෙන අනුමෝදන් කරනවා. ආරකටට පුළුවන් නම් කියන උඹේ දන් පින් දීම නවත්තපන් අපි තවත් අමාරු වැටෙනවා කියලා. ඇයි? මේ පින් කියලා අනුමෝදන් කරන්නේ මොනවද? පව්. ඉතින් බලන්න මේ ලංකා සමාජයක අමනුස්සයන්ට කොහෙද ආහාර? කෝ ඒව අපි ඒව වෙන වෙලාව කතා කරමු. ඔය මියගිය සේරම අනාථ වෙනවා තවත්. එකට කොටවත් පින් ලැබෙන්නේ නැහැ හරියට. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි ඕක අවබෝධ කරගෙන වැඩේ කරන්නේ. අද මේක කාටවත් මේක කියලා දෙන්නවත් අද මාධ්‍යවකත් ඉදිරිපත් වෙලා නැති හරි කනගාටු කරුණා. ඉතින් මිනිස්සු Tamanට හිතු මට මේ මූලධර්ම පිළිබඳ අවබෝධයක් නැතුව දන් දෙන්න කියලා තවත් අමාරු වැටෙනවා. ඉතින් ඔන්න ඕවා ගැන මේ මුලදි මම පොඩි අවධානයක් යොමු කරන්න ඒ ටික ගත්තේ. දැන් අපි හිතමු දැන් මෙන්න මෙහෙම එකක් මම ඕකෙදී දැන් මම අර ඒ කතාව සම්පූර්ණ කරන්නම්. එහෙනම් අපි දන් දෙන්න ඕන කොහොමද කියලා ඔබට දැන් එනවනේ අදහස කොහොමද දෙන්න ඕන? ලෝභයෙන්ද අලෝභයෙන්ද? අලෝභයෙන්. දේශයෙන්ද අදේශයෙන්ද? යම් තැනක ලෝභය අලෝභයේද තියෙන්නේ අදේශයේද තියෙන්නේ එතන මොකද තියෙන්නේ? අමෝහය. ඒ කියන්නේ අර අලෝභ සහ ආදේශ දෙකේ මූලය මොකද්ද? අමෝහය. ලෝභ සහ දේශ දෙකේ මූලය මොකද්ද? මෝහය. එහෙනම් දැන් අපිට තේරෙන්නේ කාණ්ඩ දෙකක් ලෝකේ තියෙනවනේ. ලෝභ, දේශ, මෝහ කාණ්ඩය. අනික් කාණ්ඩය මොකද්ද? අලෝභ, ආදේශ, අමෝහ කාණ්ඩය. දැන් කියන්න ඔය කාණ්ඩ දෙකෙන් කෙනෙකුට ඔය දෙකෙන් මිදිලා ඉන්න පුළුවන්ද ලෝකේ? බෑ. එක්ක හැමතිස්සෙම ඉන්නේ ওই දෙකෙන් මොකකද? මොකක් හරි එකගනේ මට කියන්න ඔබ දවසේ දවසක් කාලය දවසක කාලයක් අරගෙන එද දවසක් ඔබ වැඩිපුර ඉන්නේ ওই කාණ්ඩ දෙකේ මොනේ කියලා. ලෝභ දේශ මොහවලද අලෝභ දේශ අමෝහවලද? දැන් අවංකවම කියන්නකෝ. ලෝභ අලෝභ දේශ අමෝහවල. ආලෝභ දේශ දෙක දෙක බලන්න ඔබ කොච්චර අදට අවංක වුණාද බලන්න මේ මේ විනාඩි 30ක් විතර කාලය තුල. කොච්චර හොඳද? ඒක තමයි හොඳම ලක්ෂණය. එතකොට මෙන්න මේ වරද දැකලා වරද හදාගන්න එක තමයි බුදු දහසනේ බුදු දහසනේ ක්‍රමය. එතකොට කෙනෙක් ලෝභයෙන් ඉන්නවා කියන්නේ මොකද්ද ඔගේ තේරුම පොඩ්ඩක් විස්තර කරන්න. ලෝභය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ලෝභය කියන්නේ මොනව කරන්නද හැමදෙස්සම අදහස තියෙන්නේ. මේ ලෝකේ යම් යම් දේවල් දැකලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එහෙම නැත්නම් ඕම කියන්නේ නැත්නම් සල්ලි රත්තරන් බඩු මූට්ටු අරව මේව දැකලා මොනව කරගන්නද හදන්නේ ඒවා? Taman රැස් කරගන්න හදනවා සරල අර්ථයෙන් ගත්තම. ඕක ටිකක් ගැඹුරට ගත්තම ලෝ අබ්බ කරනවා. ලෝ අබ්බ කරනවා කියන්නේ ලෝකේ යමක් නිර්මාණය කරලා ගොඩ ගසා ගන්න කියන අර්ථය එන්නේ. යමක් රැස් කරගන්න කැමැත්ත තියෙන එක්කෙනා එහෙම නැත්නම් ලෝභයෙන් ඉන්න එක්කෙනාට ඕකට බාධාවක් આવොත් එයාට මොකද වෙන්නේ? ඉන්න වේශය වෙනස් වෙනවා. ඉන්න වේශය වෙනස් වෙලා දෙවෙනි වේශයකට යනවා එයා. ඒක මොකද දෙවෙනි වේශයට මොකද කියන්නේ? දේශය. ඔන්න හැදෙන හැටි බලන්න. දැන් අපි මොන හරි වටිනවයි කියලා මේ ලෝකේ සාරයි කියලා රැස් කරගෙන ඉන්නට කවුරු හරි වෙලා බාධා කරනවා. දැන් අපි අනේ කමන්නේ මම වෙන එකක් හොයා ගන්නවා කියනවද? බලන්න ඊට පස්සේ මොකද ඔබ බහින තීරණය මොකද ඊට පස්සේ? ඒ බාධා කර එක්කන පුළුවන් නම් මොනව කරනවද? පුළුවන් නම් බාධාව ප්‍රබල නම් මොකක් කරනවද? මරනවා. මොකද්ද? ප්‍රාණඝාතය. Tamanට ලෝකේ යම් ආස්වාදයක් ගන්න සල්ලි විතරක් නෙවෙයි ආස්වාද කියලා කියන්නේ. වෙන වෙනත් ආස්වාද දෙනවා කාම පැත්තෙන් ආස්වාද. එහෙම එකක් තියෙනම් දැන් අපි හිතමු දැන් කෙනෙක් මරන්න මරන්න පුළුවන්. තවත් වටින දෙයක් තියෙනම් තව මොකද කරන්නේ? තල්ලිත් නෑ ගන්න. අන්න ලෝභය තියෙනවා. මොකද කරන්නේ? හොරකම් කරනවා. සතුන් මරනවා. හොරකම් කරනවා. ආස්වාදයක් තියෙනවා. මම ආස්වාදය ආස්වාදය කියලා ගත්තේ මට හරි නෑ. දැන් පිටට මට පේනවා එළියට බැලුවම මේක නෙමෙයි ආස්වාදය වෙන එක කියලා. ඒව ගන්න යනවා. මොකද මොකේටද වැටෙන්නේ? කාමයේ මිච්ඡාචාරයට යනවා. ඊළඟට මොකද වෙන්නේ? ওই විදිහට කීයකට වැටෙනවද කියන්නේ කොහොම වැරදි කීයකට වැටෙන්න පුළුවන්ද ලෝකයා? 10කට වැටෙන්න පුළුවන්. මොනවද ඒ 10? සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන, ලෝභ දේශ නැත්නම් අවිජ්ජා දෝමනස්ස මිත්‍යා දෘෂ්ටි කියන දස අකුසල හැදෙන්න ඕන ඔතන. ලෝභ දේශ මොහ සහිත ලෝකයා පාවිච්චි කරන ක්‍රමවේද 10ක් තියෙනවා. ඒ 10ට කියන්නේ මොනවද? දස අකුසල. ඉතින් එහෙනම් ලෝභ දේශ මොහ වල ඉන්න පුද්ගලයාට නිතරම පරිහරණය කරන දේ මොකද්ද? Tamanට පොඩ්ඩක් හරි බාධා වුණොත් ටක් ගාලා ගන්න මොනවද එනා? දස අකුසල. මොන ලෝකේ 10 හැදෙන හැටි. එහෙනම් එවන් පිරිසක් ලෝභ දේශ මොහ වලින් ඉන්න පිරිසක් එහෙනම් ඒ කරන හේතුවේ ඵලයක් ලෙස කොහේ යන්න ඕනද මරණින් පස්සේ? කොහේ යන්න ඕනේ කියලා ඔබ හිතන්නේ. ඒ කරන ලෝකෙට කරන දැන් මේක කරන්න කියලා ලෝකෙට අවඩ අසාධාරණයක් කරන්නේ. මේ හේතුවේ ඵලයේ ලෙස ඔහු කොහේ යන්න ඕනද? සුගතියටද දුගතියටද? දුගතියට යා යුතුයමයි නේද? එහෙනම් මදි නෑ නේද? ලෝභ දේශ මොහෝ කාණ්ඩවලින් ඉඳීමෙන් කොහෙද යන්නේ අවසානේ? දුගතියට. එහෙනම් යම් කෙනෙක් මේ ලෝකේ ලෝභය ගොඩාක් අඩුම කරගත්තට පස්සේ අපි ඒකට කියන්නේ මොකද්ද? අලෝභය කියන සම්පූර්ණයෙන්ම අලෝභය නෙවෙයි. යා අර තියෙන ලෝභය ටික ටික ටික ටික අඩු කරගෙන යනවා. එයා ඊට පස්සේ ටික ටික දැන් දෙන්න යනවා බුද්ධ ශාසනයට දෙනවා ගමට දෙනවා රටට දෙනවා සමිති සමාදන් වල මිනිස්සුන්ට දෙනවා අන්න අර ලෝභයේ අඩු වෙවි යන එකට මොකද්ද කියන්නේ අපි අලෝභය ඒතර අලෝභය තුල එයා වැඩිපුරම පරිහරණය කරන්නේ දේශයේද ආදේශයේද එහෙම අලෝභය වැඩෙන මිනිහට පොඩ්ඩක් හරි යමක් කවුරු හරි ගත්තට ගමන ගමන ඔන්න දෙන්නද එහෙම එහෙම ලක්ෂණයක් දැකලා තියෙනවද ඔබ සමාජයේ? ඒ අලෝභී පුද්ගලයාගේම මේ මේ මොන හරි යාගේ නැති වුණත් එයා මොකද කියන ආනේ කමන්නේ පොලිසිය යන්න ඕනේ නැහැ ඔන්න කමන්නේ. එහෙම කියනවද නැද්ද? එහෙම කියන අය කලාතුරකින් ඉන්නවා. එහෙනම් ඒ අයගේ අලෝභයත් එක්ක වැඩෙන්නේ මොකද ඒ එක්කම ආසන්නේ? ආදේශය. එහෙනම් අමෝහය එතන තියෙන්නේ. එහෙනම් යම් කෙනෙක් අලෝභ ආදේශ අමෝහ කාණ්ඩය තුල නම් ඉන්නේ ඒ හේතුවේ ඵලයට කොහෙද යන්න ඕනේ නේද? සුගතියට. ඔන්න බලන්න අතු දෙක වෙන් වෙන හැටි. එහෙනම් දැන් ඔබ ඔය කාණ්ඩ දෙකෙන් මොන එකේද වැඩිපුර ඉන්නේ? දැන් මට උත්තරේ දෙන්න එපා දෙන්න දෙන්න බෑනේ. උත්තරේ ඕන්න හිතා ගන්නකෝ. එහෙනම් ඔබ දැන් කොහේ යන්නද දැන් ඔය සූදානම් වෙවි ඉන්නේ? කොහේ යන්නද? සුගතියට නේද? දැන් එහෙමනේ හිතන් ඉන්නේ. දැන් හිත ඉන්නේ මොකේද හැමදෙස්සෙම? ලෝභ දේශ මොහොල. බලාපොරොත්තු කොහේද? හම්බ වේද? මං එහෙනම් ඔන්නොතෙන්ට එන්න තමයි මං ආවේ. මෙන්න එහෙනම් මම මෙන්න මේ මගේ ළඟ මේ තියෙන පොත නැදිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයේ දැනට අපසතුව ලංකාවේ ඉතුරුලා තියෙන ත්‍රිපිටක පොත් 50 ගාණක් තියෙන 8ක් විතර අර කිරම විමල ජෝති සාමින් වහන්සේ ඒක නැවත ප්‍රතිසංස්කරණය කළා ත්‍රිපිටක පොත් හදලා තියෙනවා. ඒෙන් උපුටා ගන්නා ලද කොටස් සහිත එක පොතක් මේක. මේකෙන් මම ඔබට ගොඩක් කියන්නේ පොඩ්ඩක් කියනවා. හැබැයි ඔබ ත්‍රිපිටක මේ පරිහරණය කළ නැති වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකට පොඩ්ඩක් බලන්න හුරු වෙන්න පුළුවන්ද කියලා. මොකද ඔබට අනාගතේ මේකට හුරු වෙන්න වෙනවා මේ ගමන යනවනම්. ඒක නිසා මේවා අමාරු නෑ පොඩි ප්‍රශ්නයක් තියෙන මොකක්ද දන්නවද අර අපි අද පුරුදු වෙලා තියෙන පොත්පත් කියනකොට කොහොමද උක්තය කර්මය ආඛ්‍යාතයේ සහිත වාක්‍ය කියන්නනේ. ඒ ක්‍රමේ නම් ත්‍රිපිටකේ නෑ. ඒකද පොඩ්ඩක් මේක නිකන් නూరు වෙන්න පුළුවන්. මෙන්න මේක පොඩ්ඩක් අහගන්න. මම ගොඩක් කියන්නේ මේක විතරයි කියන්නේ. මනුස්ස චුති සූත්‍රය. මොකක් සූත්‍රය? මනුස්ස චුති. ඒ කියන්නේ මිනිහෙක් චුති කියන්නේ චුත වෙනවයි කියන එකනේ. මිනිහෙක් වෙලා ඉඳලා චුත වෙනකොට තියෙන ඒ පිළිමත බුදුහාමුදුරුවම දේශනා කරපු කොටසක්. එකල්ලි භාග්‍යතුන් වහන්සේ නියසිලෙහි පස්බිදක් නගා භික්ෂූන් ඇමතූසේක. මහණෙනි ඒ කිමයි හංගියුද කිමෙක් ඉබෝද මා විසින් යම් මේ පස්බිදන් නියසිල නගන දන් ඒ ඔන්න දැන් ඔහම කොම ටිකක් තේරෙනව මදිනේ. ඔක් කියවල පුරුදු වෙන්න. ඔය මොකද්ද ඔය කියන්නේ? බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා අමතලා කිව්වා පොළොවෙන් පස් ටිකක් නියපිටට අරගෙන ඇහුවා මහණෙනි මගේ මේ නියපිට තියෙන පස් ටිකද වැඩි මේ මහ පොළොවේ තියෙන පස් ටිකද මොකද්ද ඔබ හිතන්නේ උත්තර දෙන්න ඇතේ කියලා? බුදුහාමුදුරනේ වහන්ස බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ නියපිට තියෙන පස් ටික බොහොම කුඩායි. මේ මහ පොළොවේ තියෙන පස් ටික කියන්න බැරි තරම් මහ විශාල. එහෙනම් උන්නාද මේ මොකද්ද පෙන්න තියෙන ගොඩවල් අනුපාත දෙකක් නේද මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔක අනුපාතයක් විදිහට කොට තේරෙන්නේ නැති නිසා කාටත් පොදුවේ උදාහරණයක උපමාවෙන් පෙන්නනවා. එතකොට මෙන්න එහෙනම් ඊට පස්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ විසින් නියසලෙහි නගන ලද පස්පිත මහ පොළොව හා සැසදීමේදී ගිනුමටද නොපැමිණේ. සැසතුමටද නොපැමිණේ. කලාවෙන් කලාවටද නොපැමිණේ. ඒ කියන්නේ මොකද්ද ඔය ඔය කියලා තියෙන්නේ? ඔබ වහන්සේගේ ඔය නියපොත තියෙන පස් ටික අද ඔය කියන විදිහෙන් නම් නොසලකා හරිය හැකි තරම් ඉතා කුඩා ප්‍රමාණයක් බුදුහාමුදුරනේ මේ මහ පොළොවේ තියෙන ටික මහා ගොඩක් ඉබෝය. ගොඩක් හරි. ඔකත් දැන් හිතා ගන්නකො පොඩක්. මහා එසෙයින් යම් කෙනෙක් මහණෙනි එසෙයින්ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වූවා වූ. මිනිසුන් කෙරෙහි උපදීත්තම් ඒ සත්‍යෝ මදහ. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් මහණෙනි මේ මිනිහෙක් වෙලා ඉපදිලිඳලා මේ මිනිස් භවයෙන් චුත වෙලා නැවතත් මිනිස් භවයක් ලබන පිරිස කොච්චරද මදය ඊටාම කුඩයි වැලිත් යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වූවා වූ නිරෙහි උපදිත් නම් මේ සත්වයි බොහෝය. එහෙනම් මහණෙනි ඔය දෙකෙන් එහෙනම් මිනිහෙක් වෙලා ඉඳලා චුත වෙලා නැවත මිනිස්සු වෙන්නේ අර ගොඩවල් දෙකේ කොයි එකේ තරම්ද? නිය පිට තියෙන තරම්. මිනිහෙක් වෙලා ඉඳලා චුත වෙලා සතර අපාගත වෙන්නේ නිරයට යන්නේ කොච්චර ප්‍රමාණයක්ද? හරි. දැන් තේරෙනවනේ ඔන්න බලන්න උපමාවේ හැටි. ලෞතර බුදුමයන් වහන්සේ දීපු එකක් ලෝකෙට. එතකොට එදා ඒ භික්ෂුන් වහන්සේලාට මේක කිව්වට එදාට විතරද මේක ඕඩ වෙන්නේ? අවුරුදු 2600 කියලා අද අපටත් මේක ගැලපෙනවද නැද්ද? පේනෝ නේද බුදුහාඳුරන්ගේ තුන්කල් දක්නා නුවණින් මේව කරන විදිය. ඒවත් දැක ගන්න. දැන් ඔබ මේ මේ ගොඩවල් දෙකෙන් මොන එකටද අයිති? දැන් මම අර වරකපොළ පැත්ත ගිහිල්ලා කිව්වම ඒ ඔක්කොම අපි නියපිටේකට ගිහිල්ලා. සේරම නියපිටේකේත. දැන් කොහොමද ඔක තීරණය කරන්නේ? හැබැයි ඉන්නේ මොකේද? ලෝභදේශ මොහොල. දැන් මොන කොටද අයිති කියලා හිතන් ඉන්නේ? දැන් ඔබ ආවංකම හිතා ගන්න අපි එහෙනම් මොන කොටද අයිති? මේ සද්ධර්මය අපට ලැබුණ හින්දා බේරෙනවා. දැන් මම ඒක ඉස්සරහට පෙන්නන්න නැත්තම් අනිවාර්යයෙන්ම අපි කොහෙද යන්නේ? සතරාපා වෙන කිසිම කතාවක් නැහැ. නිකන් බොරුවට නිකන් හිතාගෙන හිටියනම් වැඩක් නැහැ. ඉන්නේ ලෝභ දේශ මොහවල ඉන්නම්. තමන්ගේ දරුවෝ පුහුණු කරන්නේ අලෝභ දේශ මොහෙන් ඉන්නද? දැන් තම ඔබ ඔබ ඔබගේ දරුවෝ පුහුණු කරන්න gederදී නිතර දෙවේලේ මේ පංචකාමයෙන් අයින් කළා ලෝභ දේශ මොහ වලින් අයින් කරන දරුවෝද බුද්ධිහි කරන්නේ පුරුදු කරන්නේ මට කියන්නකෝ එහෙනම් ගෙදර ඉන්න දරුවෝ පැන්සලෙන් භාගයක් කඩලා අනිත් එකට දීලාම අනේ පුතේ කොච්චර හොඳද බලන්න පුතාගේ ගුණාංග හොඳ ගුණාංග තියෙන පුතෙක් මට ඉන්නේ අන්න එහෙම අනුන්ට දෙන්න කියන අම්මලා ඉන්නවද එහෙම කියනවද ඔහොම දිගටම ඔය කොල්ල හැමදාම මක ඊළඟ දවසේ මකන කෑල්ල දීලා එනවා මකන කෑල්ල නැති එකාට. ඕම ඕම එනවා. දැන් හැමදාම අනේ කොච්චර හොඳ පුතේ අද මොකද පුතේ අද දුන්නේ? එහෙම අහනවද? බලපිය බලපිය ඔය කවුට් පෙට්ටිය අද මූ මොකද දන්නේ නැහැ දුන්නේ මූට මූවගේ කාල කන්නේ කියලා බයිනවද මොකද කියන්නේ? ලෝභයේද අලෝභයේද වර්ණා කරන්නේ. ආ එහෙනම් දරුවොත් කොහේ යවන්නද හදන්නේ? ඔබගේ ආදරණීය දරුවා කොහෙද යවන්න හදන්නේ? මෙන්න කෙදර ගිහිල්ලා කියවන්න මේක තියෙන්නේ සංයුත්ත නිකාය පහ දෙක පොතේ පිටුව 351. ගෙදර නිතරම එකට සමූහයක් විදිහට අම්මලා තාත්තලා දරුවෝ කොහේ යන්නද මේ එහෙනම් නගලන්නේ? සතර පහ ඇයි පරක්කු? ඇයි පරක්කු පොඩක් ඉන්න මේ තාම ඉන්නේ මොන කයෙන්ද? ඝන කයෙන් ඉන්නේ. මිනිස් කයෙන් ඉඳන් සතර පහ යන්න බෑ. මේ ලෝකේ ඝන කයෙන් ඉන්නේ කවුද? අපි තිරිසන්නොයි විතරයි. ඒ කියන්නේ ඝනකයකින් ඉන්නේ අපේ තිරිසන්නොයි විතරයි. යම්තාක් මේ ලෝකේ പ്രേතයෝ ඉන්නවද අසුරයෝ ඉන්නවද නිරිසත්තු ඉන්නවද යම්තාක් දෙවි බඹුන් ඉන්නවද ඒ අය ඉන්නේ මොන කයෙන්ද සියුම් කයෙන් ඒකට අද විද්‍යාව කියන්නේ මොන බොඩි එක කියලාද ඇස්ට්‍රල් බොඩි එක නැත්තම් මනෝකයයි ඒ කියන්නේ මේ ලෝක මේ ලෝකේ මේ සක්වල ඝන කයෙන් ඉන්නේ අපි අපේ තිරසන්න විතරයි අපිට තියෙන ඕලාරික ඝන කයක් මස්ලේ කයක් අනිත් අයට තියෙන සියුම් කයවල්. එහෙනම් ඝන කයේ තියෙන ඇහැකට මේ ඝන කයේ තියෙන ඇහැ මොන ඇහැක්ද මේක? ඝන ඇහැක්. මේකට සියුම් ලෝකේ පේනවද? මොන්න පේන්නේ ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් තාත්තා මැරිලා ගෙදරදීම එයා ලෝක සම්මතේ මැරණවයි කියන්නේ ඉවරට ඉවරද? නෑ මොකද්ද වෙන්නේ? අර ඝන කයෙන් මොකක් වෙනවද? ගැලවිලා මොන කයට යනවද? සියුම් එහෙනම් තාත්තාගේ තිබුණා නම් එහෙම මේ කොහේ හරි කටේ හරි කොහේ හරි පිළිකාවක් තිබුණා නම් අනේ හොඳයි නේද තාත්තා මැරුණම ඔය හරියට තාත්තා දුක් විඳින හිටියා පිළිකාවෙන් අනේ අපේ තාත්තා මැරු මැරුණ එක එක ආතකට හොඳයි තාත්තා දුක් විඳින්නේ නැහැ දැන් එහෙමද හිතන් ඉන්නේ ඝනකයේ පිළිකාව තියන්නේ යම්සේද සියුම්කයත් පිළිකාව තියෙනවා ඒ ලෝකෙත් ගිහිල්ලා යා සියුම් කයේ සියුම් පිළිකාවෙන් වේදනාව විඳිනවා. කවදා හරි පිළිකාවේ විපාකයේ ගෙවල ඉවර වෙනතුරු ගැලවෙන්න බෑ. හිතන් ඉන්නේ දැන් කී දෙනෙක් පිළිකාවල් හැදිලා එක එක රෝග හැදිලා ඒකෙන් ඒක ඉවසන්න බැරුව වහ බීලා ගඟේ පැනලා මූද පැනලා කෝච්චියට බෙල්ල තියලා මැරනවාද අර දුක ඉවසන්න පුළුවන්. අයියෝ මොකද්ද වෙන්නේ බොහොම කනගාටුයි. විපාකයේ ගෙවල ඉවර කරන්න පුළුවන් දෙහෙම සිය දිව්‍යානි කරගෙන. සියුම් කයෙත් ඒ ලෙඩවල ටික එලෙසම තියෙනවා. heart attack තියෙනම් ඒකෙත් තියෙනවා. මතක තියාගන්න. විපාකේ ගෙවලම තමයි ඉවර කරන්න වෙන්නේ. මිනිසු කොච්චරනම් මේ මෝහයට අහු වෙනවද සියදිවි හානි කරගෙන ඒ මේකෙන් ඒකෙන් ඉවත් වෙන්න කවදාවත් බෑ. ඒ මං හොඳට ඔව තේරුම් අරගන්න මේ කාරණා. එහෙනම් විපාකේ ගෙවන තාක්කල් අවුරුදු කොච්චරද ගෙවල්ලාම ඉවර කරන්න ඕන. මෙන්න ලෝකේ හැටි බලා ගන්න. එහෙනම් ලෝක සම්මතේ මැරනවා කියන්නේ මොකද්ද එහෙනම්? මහා ලොකු දෙයක්ද එහෙනම්? දැන් අපි දැන් හරි මහා කනස්සලටපත් වෙලා අඬලා පොළවේ හැපිලා දඟලන එකන්නේ මොකද්ද ලෝක සම්මතේ මැරනවා කියන්නේ එහෙනම්? ඉවර වෙනවද? තාත්තා ඉවරද? ඉවර නෑ. තාත්තා ඝන කය ඇතෑරියා විතරයි. ඇයි ඝන කය ඇතෑරියේ? ඒක තවදුරටත් පවත්තගෙන යන්න බෑ. ඇයි බැරි? ඔය ඝන කය හදාගන්නේ අපි හැමෝම කාගෙන් උදව් අරගෙනද? අපේ අම්මගෙන්. අම්මගෙන් කුසට ඇතුළට රිංගලා අම්මගෙන් ලැබෙන පෙකිනිවල හරහා ලැබෙන ආහාර වලින් ලෝකෙන් ගන්න සතර මහා භූතය මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අපිට ඉස්සෙල්ලා අරන් දෙන්න උදව් කරන්නේ කවුද? අපේ අම්මා. අන්න අම්මා ඒකනේ අම්මගේ ගරුත්වය වැඩි වෙන්නේ අපේ. හැම කෙනෙක්ම අම්මට ඔච්චර ගරුත්වයක් දෙන අම්මා තමයි අපිට මේ කය හදාගන්න මුලින්ම උදව් උපකාර කළ තැනැත්තිය. ඒකට තවත් සහාය වුණ තාත්තා. අන දෙමව්පියන්ගේ ගරු ගරුත්වය එන්නේ අන්න ඒකයි. හොඳට හිතලා බලන්න. ඊට පස්සේ ඒකයි අරගෙන අපි අම්මගේ කුසෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි තනියෙන් ලෝකෙන් මොනවද ගන්නෙ ආහාර ලෙස ගන්න සතර මහා භූතයන්ගෙන් මේකයි මොනව කරගන්නවද හදා ගන්නවා. දැන් මේ කාලේ ලංකාවේ වගේ නම් සතර මහා භූතයන්ගේ ආයුෂ කොච්චර විතරද? ඒ කියන්නේ එක්ස්පයර් වෙනවා. කල් ඉක්ුත් වෙනවා. කොච්චර කල්ද පුළුවන්? මම අර ඒ වචන පාවිච්චි කරන්නේ ඕවනේ අද ඉතින් කවුරු පාවිච්චි කරන්නේ එක්ස්පයර් ඒවනේ. මම ඒකයි කියන්නේ අර ඒව. මොකද බුදු බුද්ධ ශාසනය කියලා තියෙනවා දැන් බුදුහාඳුර කියලා තියෙනවා මේ පරාජිකා පාළුව තියෙනවා ධර්ම සාකච්ඡා කරනකොට මොකෙන්ද සාකච්ඡා කරන්න ඕන? සකාය නිරුක්තියෙන් බණ කියන්නේ. සකාය නිරුක්තිය කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට තේරෙන භාෂාව. ඉතින් අද පාවිච්චි කරන්නේ ඒවනේ. දැන් දැන් අපි මාතර පැත්තේ දැන් ওই ධර්ම සාකච්ඡා වලට ගියාම මක්කයි උහලට තේරුණා. එහෙම යන්නේ. එතකොට තමයි ඒකට ඒක හොඳට තේරෙන. දැන් දැන් මේ අනුරාධපුරේ පැත්තේ ගියාම ඒ විදිහට කතා කරා. එහෙම කියලාම තියෙනවා. සකාය නිරුක්තියෙන් ධර්ම දේශනා කරන එක. එතකොට තමයි තේරෙන්නේ. අනුරාධපුරේ ගියාම එහෙනම් අපි දැන් 12 මාරය දැන් මොන හරි කොටාබාලේ ඉමු කියලා ගමම තමයි තේරෙන්නේ. අර ඒ වගේ පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඕවා පාවිච්චි කරන්නම ඕන. දැන් එතකොට දැන් මම ඔය කය පිළිබඳ පොඩ්ඩක් කියාගෙන නෑ. දැන් මම නැවතත් අතෙන් යනනම් ඕවා පස්සෙලා කතා කරමු. ලෝභ දේශ මොහ කාණ්ඩය, අලෝභ දේශ ලෝභ දේශ මොහ කාණ්ඩය දුගතියට හේතු වෙනවා. අලෝභ දේශ කාණ්ඩය දැන් මොකද දුගතිය මොකද සුගතිය? දැන් මේ ටික හොඳට අහගන්න මේ මේ ටික අහගත්තේ නැතුව ඔය නිදිම නිින්ද හිටියොත් එහෙම මොකද්ද වෙන්නේ? කියන එක තමයි මේ කියන්න හදන්නේ. ඕන නිදා ගන්න නම් එපා. මගේ අම්මෝ මේ සතර අපා ගැන කතා කරද්දි නිින්ද යනවා නම් ඉතින් වෙන මොනව කතා කරන්නද තව. ඉතින් ඔන්න බලන්න සසරේ දැන් ඔය කය හොඳයි කියලා හදාගෙන නේද ආවේ. දැන් මොකෝ කියන්නේ? සංසාර ගමනේ හොඳම මොහොතේ මොකද ගන්න ඕක? නිදි ගන්නවා. ඉවරයිනේ වැඩේ. එහෙනම් අනන්ත සංසාර ගමනේ මෙච්චර ලෝකේ බුදూరు පහළ වෙලත් ඔබ ඔය නිදි කට්ටිය මොනවද කරලා තියෙන්නේ? එදත් ඕකම තමයි කරලා තියෙන්නේ. ලෞතර බුදුපියාණන් වහන්සේලා හම්බෙන්න කියලා බණහලා එතෙන්ට කියලා ඒකනේ ඔය බණහනකොට නිතරම බලන්න අදටත් කොහෙද අල්ලන්න ගිහිල්ලා ඈත බණ කියන කෙනාට පේන්නේ නැතුව ඈත කියලා ගස් අයින් වල තාප් අයින් වල හොඳට හේතුවක් දාන්න මොකද එයාම දන්නවා තාට එකකින් හොඳට නිදා ගන්න බව ඒකට කැමති පරිසරය හදාගෙන එතෙන්ට ගැලපෙනවා අන්න ඒකනේ මේ කියන්නේ ඒකනේ මං කියේ පුළුවන් තරම් ළඟට එන්නේ ඒක ඔන්න ඕකයි ඒ කියන්නේ මට මුකුත් ලබා ගන්න නෙවෙයි ඔබ කොහොම හරි මේකෙන් මුදෝගෙන අද මේ සාකච්ඡාව කරගන්න ඔබට යහපතක් කළ දෙන්න ඉතින් ඒකෙදි ඉතින් කී සැරයක් මේ ගැන කතා කරන්න වෙනවද? ඉතින් මේ සතරපාක ගැන කතා කරද්දී නිින්ද යනවා නම් තව ටිකකින් චතුරාර්ය සත්‍ය පටිසෝපපාදේ කතා කතා කරද්දී ඉතින් නිදා ගන්න එක අහන දෙයක් තියෙද? ඒකයි මම මේ අනතුරු ඇඟුවේ කල්තියා තමන්ගේ යහපතට මේක කරගන්නේ. දුගතිය කියලා එකක් තියෙද? සාමාන්‍ය කතා කරනවා නම් හොඳයි. ඉතින් අපි කතා කරලා මේ කරමු. ඒතකොට නිදිමත කට්ටිය කතා කරන්න මොනවා හරි. ඒතරෝක හරියනවා. මේ දුගතිය කියලා එකක් තියෙද? සතර පායක් තියෙනවද? දැන් මන් දන්නේ හැමෝම පිළිගන්නවද ඕක? අද ලංකාවේ හැම පිළිගන්නේ නැහනේ. සුගතියක් තියෙනවද? දිව්‍ය ලෝක තියෙනවද? දැන් හැබැයි ඕක එදා මිනිස්සු නම් ඕක කිව්වා මොකද්ද? ඌට 6ක් 4ක් තේරෙන්නේ නැති එක. ඒ කියන්නේ 6 මොකද්ද? 4 මොකද්ද? එන එදා මිනිස්සු ඕක දැනගෙන තියෙනවා නිතර පාවිච්චි කරලා තියෙනවා 6ක් 4ක් දන්නේ නැති එක කියලා. හැබැයි අපි ඕක තව පොඩ්ඩක් මේක සූත්‍ර වලින් පොඩ්ඩක් ගමුද? ඔබ හැමෝම රතන සූත්‍රය අහලා තියෙනවද? කියලා තියෙනෝ නේද ඕන තරම්? එහෙනම් ඕකේ තියෙනකොට ඔබට මේක අහුුන්නේ නැද්ද මෙච්චර කාලෙ? සක්කාය දිට්ඨි විචිකිච්ඡ චන්ත සීලබ්බතං වාපි අදජ්ජ කිංචි චතුවපාය කියන්නේ මොකේද? සතර අපාය. චතු කියන්නේ එහෙනම් ඒකේ රතන සූත්‍රයේ බුදුහාමුදුර දේශනා කළේ නැද්ද සතර අපාය? මොකද්ද සතර අපාය කියන්නේ? තිරිසන්, പ്രേත, අසුර, නිරය. හතර අපාය. එතකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඔබ අහලා තියෙනවද? පළවෙනි ධර්ම දේශනාව උන්වහන්සේගේ අහලා තියෙනවනේ කියලා තියෙනවනේ ඒක මොකද තියෙන්නේ බුම්මානම් දේවානම් සද්දං සුද්ධා චාතුර්මහරජිකා දේවා චාතුර්මහරජිකා දේවා සද්දං සුද්ධං යාමා තුසිත නිර්මාණ රතිය පරිනිර්මත වසවර්තයේ බ්‍රහ්මපාරි බ්‍රහ්ම පුරෝහිතය බ්‍රහ්ම පාරිසජ්‍ය මහා බ්‍රහ්මයේ ආදී වශයෙන් මොනවද මේ විස්තර වෙන්නේ කවුද කිව්වේ ඕක එතකොට ලෝකෙට ලෞතර බුදු පියාණන් වහන්සේනේ. මොකද කියන්නේ දැන් එහෙනම්? මම මේ පොඩි සාක්ෂි දෙකක් විතරයි දුන්නේ. ඔය සතර අපා සහ දිව්‍ය ලෝකෙට ඇහි කියන්නේ ඇයි? ඒ ඒ ලෝක ඔක්කොම පවතින මොන කයෙන්ද? සියුම් කයෙන් හින්දා තමයි ප්‍රශ්නේ. මේ මස් වලින් හැදිච්ච ඇහැට කනට නාසයට දිවට කයට මට දැනෙන්නේ මේකට දැනෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤත විතරයි. ඒක අපි පස්සේ විස්තර කරමු. ඒ කියන්නේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනර දැනෙන්නේ නැහැ අර ලෝක පේන්නේ නැහැ. පේන්නේ නැතිඳ නැහැ කියන හිතන් ඉන්නවා. එහෙනම් අද මේ ලෝකේ යම් විද්‍යාඥයෙක් යම් නිගමනයක් ගන්නවා නම් යම් පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය ගන්න මොනවයි කළාද? වැඩ කළාද? ඇස, කන, නාසය, දිව, කය, මන විතරයි පාවිච්චි කරන්නේ. ඉන් එහාට පාවිච්චි කරන්න බෑ. අන්න බුද්ධ ශාසනයේ ඉන් එහාට ඔබට අනාගතයේදී පාවිච්චි කරන්න තව එකක් තියෙන මොකද්ද? ඔය හය ඉක්ම වූ මොකද්ද? දිවස. දිවස ලබා ගන්න ඔබ මොකද කළේ උත්තේ? ධාන අනාගතේදී වඩන්න. ඉතින් ඔබටත් ඕක ගන්න පුළුවන්. එදාට ඔබට ඔය බලන්න පුළුවන්. මං ගැන ඕනකමක් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් මේ මල පෙරේතෝ දකින්න මොනවට දිවස් හදා ගන්නද? මහා කරදරයක්. ඕක පස්සේ බලන්න ඒක ඔය මං එහෙම කිව්වට ඔය අයනන් ටට්ටක් ගාලා ධානා වඩලා මේ දැන් ඉස්සෙල්ලම බලන්නේ මේ මට දෙයියෝ බලන්න පුළුවන් නේ කියලා හිතාගෙන මට දෙවිවරුත් එක්ක කතා කරන්න පුළුවන්. මට නිකන් ඉන්න වෙලාවට දෙවගණන් එක්ක එහෙම කතා කරන්න පුළුවන් කියලා ඔය ගන්න කෑලි ඔය ආයිත් අර අතෙන්ටම තමයි යන්න හදන්නේ. එතකොට ඒ ඒ සඳහා ධානා වඩන පිරිසක් ඉන්නවා. හැබැයි මතක තියන්න දෙයියුරු බලන්න හැකියාව ලැබුණොත් මොනවද පේන්න පටන් ගන්න. අමනුෂ්‍යයොත් පේනවා. එහෙනම් ගෙදර කඩේට ගිහලා චීතරෙදි ගෑල්ලක් ගන්නකොට හොඳ පිට බලලා තමයි ඕකේන්නේ. හැබැයි මොන පිටත් එකද ගේන්න වෙන්නේ? කන පිටත් එක සල්ලි වලට ගේන්න වෙන්නේ. ඒ වගේ තමයි අමනුස්සය පේනකොට මේ මස් කැඩිච්ච මේ මේ මේ කෑලි වැටෙන් බේරෙන සමහර ඉන්නවා තනිකර මස් ගුලි වගේ රතු පාටට. සාරේ ගලනවා මිනිහාගේ ඇඩරුව. ඉතින් දැන් බත් කනකොට එකෙක් આવොත් හොඳද? බත් ටිකවත් කන්න හම්බ වෙන්නේ ඒක ඒ කියන්නේ ඕක මං කියන්නේ යමෙක් ධාන වඩන්න යනවනම් ඕව බලාපොරොත්තු එක එක මුලාවක්. අපි ඉස්සරහට ධාන වඩන්නේ කොහෙන්? ඔය ධාන වඩලා ගොඩක් අමාරු වෙනකොට ධාන වඩන්න එපා කියලා නෙවෙයි කියන්නේ. බුද්ධ ශාසනය කියලා තියෙන්නේ මොන ධාන වඩන්න කියලාද? අජානීය ධාන වඩන්න. ආර්ය ධාන වඩන්න. ඒවා අපි පස්සේ කතා කරමු. අර අජානීය ධාන වඩන එක ගැන විස්තර කතා කරමු අපේ කාලේ ලැබුණොත් එහෙම. දැන් මම නැවතත් එන්නම්කෝ. එහෙනම් සතර අපායේ තියෙන්නේ. නිරය ගන්න. එහෙනම් යම් තාක් තිරිසන්නුන්ගේ කොටසක් විතරක් ඝන කයෙන් ඉන්නොත් කොටසක් තියුම් කයෙන් ඉන්නෝ. ඔය දැන් සල්ලි දීලා යන්නේ මේ මොන අපායේ කෑල්ලක් බලන්නද? තිරිසන් අපායෙන් කෑල්ලක් බලන්න යන්නේ දෙහිවල සල්ලි දීලා සූ එකේ. අන්න තිරිසන් අපායෙන් කොටසක්. ඒක හැබැයි සල්ලි ඒක නම් ටිකක් වටිනවා සල්ලි වලට පෙන්නන්න. අනිත් කොටස පේන්නේ මේ ඊළඟට ප්‍රේතයෝ පේනවද? නෑ සියුම් කයෙන් ඉන්නේ. මෙතන ඉන්නවද? අපොයි ඇති ඕන තරම්. පේන්නේ නැති එකට පස්සේ പ്രേත. ඊළඟ අසුරයොත් කියන්නේ പ്രേත කොට්ටාසයක් වගේම තමයි. ඒකත් පේන්නේ. නිරය. නිරේ ඉන්න සියලුම නිර්සත්වය මොකෙන්ද ඉන්නේ? සියුම් කයෙන්. ඒක නිසා තමයි gedara gedar මේ ලෝකේ මිනිස් ලෝකේ මැරෙනකන් ඉන්න ඕන සතර පාය යන්නේ. ඇයි? සතර පාය තියෙන්නේ මොන ලෝකයක් විදියටද? සියුම් ලෝකයක් විදියට තියෙන. එහෙනම් සියුම් ලෝකේට මොන කයද හරියන්නේ? සියුම් කය විතරයි. ඒකින්ද මිනිස් ලෝකේ ඉන්න මනුස්සය හතර පහ යන්න ලෝක සම්මතය මොකක් වෙනකන් ඉන්න ඕනද? මැරෙනකන් ඉන්න ඕන. අන්න දැක්ක නේද? එහෙනම් මේ සෙල්ලම් ඔක්කොම මොනව වෙනකන් විතරක්ද? මැරෙනකන් විතරයි. මැරුණු ගමම කෙලින්ම එතෙන්ට යන නම් තියෙන ඇදිලම යනවා එතෙන්ට. එතකොට සියුම් කයකට යන්න මේ උමකක් කපන්න ඕනද පොළවේ? නෑ අන්න සියුම් කය වෙන්නේ ඒකයි. ඒක ඉදිකටු සිදුරුනොත් යන්න පුළුවන්. කල්පනා කරලා බලන්න. එහෙනම් නිරේ යම්කිසි වද දෙන කපන කොටන කඩුවක් ඇත්නම් ඒ ඒ කඩුව මොන කඩුවක් වෙන්න ඕනද? සියුම් කඩුවක් වෙනවා. සියුම් කඩු සියුම් කයට. මිනිස් ලෝකයේ ගෙදර කඩුවක් තියෙනවා ඒක මොන කඩුවක්ද? ඇයි ඝන කයට ඝන කඩු. සියුම් කයට සියුම් වතුර ඝන කයට ඝන වතුර. එහෙනම් තාත්තා මැරිලා දවස් හතක් අරගෙන ගෙදරම ඉන්නවද? ගොඩක් තැන්වල කොහෙද ඉන්නේ? නිවසේම ඉන්නවා. හැබැයි ගෙදර අයට පේනවද? පේන්නේ නැහැ. හැබැයි තාත්තට පේනවා අනිකට පේනවා. දැන් ඔය ආච්චිලා හැම මරනම ගොඩක් කට්ටිය මොකද කියන්නේ බලපන් බලපන් ආච්චිගේ මේ මේ අල්මාරිය ඇරලා බලපන් පෙට්ටකම ඇරලා බලපන් මොනවද තියෙන්නේ කියලා ආච්චි අහගෙනද නැද්ද බලාගෙන ඉන්නේ ඔන්න පරිස්සම් වෙන්නේ ඒවයි ඔය කොච්චර මැරුණාට පස්සේ කොච්චර මේව මේව කියන්න එපා ඔය මලගවල්ලෝ කියලා මැරිච්ච කෙනා හං ඉන්නේ එයා හොඳට සැරිසරසර ඉන්නේ ගෙදර එයාට තාමත් එයාට ගොඩක් අයට මරුණයි කියන එක හරියටම හරියටම ස්ථිරව තේරෙන දවස් කීයක් ඉල්ලද? හතකින්. ඇයි එයාට තේරෙන්නේ නැහැ. එයා බලන එයාට මේක මහා ප්‍රේලිකාවක්. මෙන්න මම පාවිච්චි කරපු කය අන්න පෙට්ටියක දාගෙන මුන් අඩාන ඉන්නවා. කට්ටිය කැරම් ගහනවා. මොකද්ද මේ එකපාරට? කට්ටිය බූරුව ගහනවා, කට්ටිය පාන් කනවා. කට්ටිය මගේ මම මගේ ළඟ කවදාවත් නැති වෙච්ච ගුණ කියනවා. එයාටම hina යනවා ඉතින්. මගේ අම්මේ මුන් කියන පච කියලා. ඇයි ඉතින් කොච්චර මලගල්ලෝ කියලා පච කියනවද නැති ගුණ. ඉතින් ඒව අහන් ඉන්නේ කොටත් දැන් වල. සතර පායට ඇදිලා ගියේ නැත්තම් ඉන්නවා. ඕකට කියන්නේ පරදත්ත උපජීවී මට්ටමේ ඉන්නවා කියලා කියන්නේ. ඔන්න බලන්න මේ පුදුම විහිළුවක් මේ අපි මේ ලෝකේ හොඳට විග්‍රහ කරගන්න. එයාට මේ දැන් එයා ගොඩක් වෙලාට තාත්තා නම් ගෙදර අම්මගෙන් වතුර ඉල්ලනවා. මට පිපාසය වතුර ටිකක් දීපන් කියලා ඉල්ලනවා. හැබැයි අම්මට ඇහෙනවද? අම්මට ඇහෙන්නේ කොහොමද? අම්මට පේන්නේ නැහැ සියුම් කයෙන් ඉන්නේ. ඇහෙන්නේත් නැහැ. ඉතින් ඇයි මං දරුවෝන්ගෙන් ඉල්ලනවා? ඇයි බං උඹලා මට කන්න දෙන්නේ නැත්තේ? ඇයි මට වතුර ටිකක් දෙන්නේ නැත්තේ? අන්න ඔහොම ඔය අතරතුර ගැටි ගැටි ඉන්නකොට තමයි අර තමන්ගේ මැරිච්ච පෙර ඥාතීන් මොකද කරන්නේ? ඇවිල්ලා කියනෝ උඹ දැන් ඒ ලෝකේ නෙවෙයි ඉන්නේ. උඹ මැරිලා දැන් ඉන්නේ. උඹ දැන් ඉන්නේ අපේ ලෝකේ. ඒ ලෝකේ වතුර උඹට දැන් බොන්න බෑ දැන් උඹ අපේ ලෝකේ වතුර වලට පුරුදු වෙලා. ඔන්න දැන් ඔහොම ඔහොම කියලා ඔය කාර්යය වෙනකොට දවස් 7ක් ගත වෙනවා. අන්න 7 වෙනි දවසේ යනකොට මොකද කරන්න හරියටම? පැරන්නෝ හරියටම යන දවස දැනගත්තා. 7 වෙනි දවසේ භික්ෂුන් වහන්සේ නමක් වඩම්මලා බණක් කියලා දානයක් දීලා මොකක් කරනවද? පින් දෙනවා. පින් අනුම ඒ විතරක් නෙවෙයි එයාට එදාට මොකද්ද දෙන්නේ? ඥාති බතක් දෙනවා. කාලම යන්න ඒ කියන්නේ ආහාර දෙනවා. අද දෙනවද? එහෙනම් යන්නේ කුසක ඉන්නේන්ද? බඩ පිරලා දෙන්නේ යන්නේ එක. එතකොට යන එක යන්නේ අනේ ෂෝක්. දැන් අපි කෑවමද ටටා ගියේ කියන්නේ බඩ කිරි වෙලාවටද? බඩ කිරි වෙලාවට කන බෑන බෑන යන තොපෙන් මම පලි ගන්නවා කියලා යන්නේ මතක තියාගන්න. මොන ලංකාවේ උණු දේ එදා පැරන්නෝ එහෙනම් හරියට ඥාතිපතක් දුන්නා අද දෙනවද? අද දෙන්නේ නැත්තේ ඇයි? ඇයි දෙන්නේ නැත්තේ කියන්නකෝ? පොඩක් මේක සාකච්ඡාවට ගම්මු අපි. ඇයි දෙන්නේ නැත්තේ? මේක මොකද මේ වැදගත් මේ කාරණා ටික අපේ මේ ඊළඟ දහම් පදනමට යන්න. ඇයි දෙන්නේ නැත්තේ? අපේ තාත්තා පෙරේතෙක් වෙලා කියලා හිතන්නේ. ඇයි දෙන්නේ නැත්තේ අම්මා මැරුණා නේද? ඇයි දෙන්නේ නැත්තේ? හා ඔයා හිතන්නේ මේ අපේ අම්මා පෙරේතෙක් පෙරේතියක් වෙලා කියලා. ඔන්න ඔහොමයි කියන්නේ. මගේ අම්මේ පෙරේතෙක් පෙරේතෙක් වෙලා පෙරේතියක් පෙරේතෙක් වෙලා නැවතුනොත් ඇති අද කරන වැඩවල හැටියට. දැන් මේ සූත්‍රයට අනුව කොහෙද යන්නේ එහෙනම්? සුගතිද යන්නේ? එතකොට කෙනෙක් මට තර්ක කළා දැන් ඇහුවොත් එහෙම කොහොමද කියන්නේ අපි හැමදාම මල් පූජා කරනවානේ. උදේවස මල් පූජා කරනවා බුද්ධ පූජාව තියෙනවා පොයට දිල් ගන්නවා. ඔබතුමා කොහොමද කියන්නේ අපි සතර පය යනවා කියලා ඇහුවොත් එහෙම. ඔය ඇහුවේ නැහැ කවුරුවක් මගේ. මල්ලිකා දේවිය කියන්නේ බුදුහාමුදුරන්ගේ කොතන ළඟින් ඉඳගෙන ගිලම්පස පූජා කර කර අසත්‍රුස දාණය වන බුදු කෙනෙකුට දෙන්න පුළුවන් එකම එක දානයක් දුන්න උත්තමාවියල් බුද්ධ සාසනයක මැරලා කොහෙද ගියේ ආ එහෙනම් මොකෝ කියන්නේ දැන් එහෙනම් මල් පූජා කළා දන් දීලා සිල්ල කළා විතරක් ඔය ගමන නවත්තා ගත හැකිද ප්‍රශ්නයක් පුළුවන්ද එහෙම බැරි වෙච්ච කට්ටිය ඉන්නවා එහෙනම් ලෞතර බුදු මියනන් වහන්සේට පුළුවන් සතර පායේ තව කෙනෙක් කරගෙන නවත්තන්න එහෙනම් පුළුවන් නම් මස්සිනයි මාමයි බේර ගන්නවා. බැරි වුණා. එහෙනම් ඔබට ඔබගේ දරුවා සතර පායෙන් ගලවන්න පුළුවන්ද? දැන් කොහේ හරි ස්කෝල් එකට දාලා මොනවා හරි කළා. දැන් කොහෙන් හරි දැන් මොකක් හරි පොලිසියට අහුනොත් එහෙම මොකක් හරි ලයිසන් නැතුව හරි බේර ගන්න පුළුවන් මොකක් හරි කොල අපයක් හරි දීලා. සතර පායට ගෙනනකොට බේරන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ කියනකො දෙමාපියෝ. එහෙනම් රටක ජනාධිපති කෙනෙකුට පුළුවන් ද තමයි රටවැසියෝ බේරන්න? සක්විති රජ කෙනෙකුට පුළුවන් ද සක්වල වාසීන් බේරන්න? බේරන්නකොට එයත් යන එකේ. බුදුහාමුදුරුවෝ අර අපි දන්න කතාව දෙනවනේ වෙලමැදින් ආනන්දහාමුදුරුවෝ ඇතුළු මේ භික්ෂුන් රහතන් වහන්සේලා පිරිවරාගෙන යනකොට මීහරක් රංචුවක් මේ එක පාරේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු වුණාලු. පාර හරහා. බුදුහාමුදුරුවෝ මේ මීහරක් රංචුව දිහා දැකලා ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය දෙන බුදුහාමුදුරුවෝ දැක්කලු මේ මීහරක් රංචුව දිහා බලනකොට පෙරාත් බව ටික පේනවා. හරක්ගේ. මද සිනාපෑවලු. ආනන්ද හඳුරට ඒක තේරුණලු ඇහුවලු ඇයි බුදුහාඳුරේ ඔබ වහන්සේ මේ මීහරක් රංචුව දිහා දැකලා මද සිනා පෑවේ කියලා. ඇයි ආනන්ද මේ මීහරක් රංචුව මීට පෙර සක්විති රජ කෙනෙක් වෙච්ච නැති මීහරකෙන් නැතිලු. එහෙනම් ඔය කවුද ඔක්කොම ටීම් එකම කවුද එහෙනම් ඔය? දැන් වෙලේ තනකොළ කන්නේ එදා කවුද එහෙනම්? දැන් කොහොමද ලෝකේ හැටි? එදා එහෙනම් ඉතින් සක්විති රජ කෙනෙකුත් ඔහමනම් ඉතින් ඇමරිකාව ජනාධිපතිට හෝ වෙන රටක ජනාධිපති කෙනෙකුට හෝ ඇමති කෙනෙකුට හෝ පළාත් සභා මන්ත්‍රීෙකුට හෝ ප්‍රාදේශ එහෙනම් ඒ අයට කවර කතාවද කල්පනා කරලා බලන්න මේක පොඩ්ඩක් හේතු හැබැයි මේ සියලුම සියලුම දෙනාට මේ වෙනවයි කියලාද නෑ නෑ වැරදි කරන අයට විතරයි මොකද වරදෝකට හරක් වෙන්න හරය කාපු වරදට මොකා වෙනවද හරකා වෙනවා මොන මොනවද හරය කියන්නේ සමාජහර පද්ධති කන අය. සමාජහර පද්ධති කියන්නේ මොකද්ද? දැන් මහජන සාමාන්‍ය මිනිස්සුන්ට සමාජහර පද්ධති එච්චරම කන්න බෑ. ඒක කන්න පුළුවන් ප්‍රමාණයට කනවා හැබැයි. මේ ඉහළම ඉන්න අයට තමයි මේක මහා පරිමාණයෙන් කන්න පුළුවන්. ඒ අය කන්නේ හරය කන්නේ මොනවද? මහජන මුදල් මේ කවුරුත් ඉලක්ක කළා කියන එක නෙමෙයි හොඳට දැන් ටික හරි මේ වටපිට බලනවා මේ එහෙම ගන්නේ මම මේ පොදුවේ කියන සක්විති රජවරු ගැන කියන්නේ ඒ ගැන සමාජ පද්ධති ගන්න මොනවද නීතිය තමන්ගේ අතට අරගෙන තමන්ට ඕන විදිහට පරිහරණය කරනවා එතකොට අධිකරණ බලතල ඊළඟ මුදල් ඊළඟ සමාජයේ එක එක බලපෑම් කරන්න පුළුවන් ආකාර. ඒ සියලුම දේවල් තමන්ගේ අතර කනකොට මොන පද්ධතිද කන්නේ? සමාජ හර පද්ධති කානෝ. සමාජ යමෙක් යම් රජ කෙනෙක් සමාජ හර පද්ධති කෑවොත් ඒව ලෝකෙට මොනව කරන්නද ආපහු? ගෙවන්න ඕනද නැද්ද? ගෙවන්න ලේසිම අත්භවය මොකද්ද? හරක්. හරකේ හරය කාපු වරදට හරකා දැන් මමද කියන්නේ සක්විති රජවලු මීහරක් කළා කියලා බුදුහාඳුරුවෝ කියලා තියෙනවා. නං එනම් මොකද ඔබ හිතන්නේ? හරය කාපු වරදට හරක වෙලා හරකාපහු ලෝකෙට මොනවද ගෙවන්නේ? මස්, ලේ, ඇට, හම, කුර, අං, ගොම, මුත්‍ර, කිරි විතරක් නෙවෙයි ශ්‍රමයක් දෙනවා. එහෙනම් අර කාපු ටික ආයි ලෝකෙට මොනව කරන්න ඕනද? ගෙවන්න ඕන. කොච්චර කාල ගෙවන්න ඕනද? කාපු තරමට ගෙවන්න වෙනවා. ඒකට සමාන කාලයක් ගෙවන්න වෙනවා. කොහොමද මේ ලෝකේ ඇති? ඔබට පේනවද මේ ලෝකේ? ඔබට දැන් හිතෙනවද මේ ලෝකේ ගැලවිල්ලක් හම්බෙයි කියලා? හැත් එතකොට බුදුහාමතුරු ඇයි මදසිනා බෑවේ? අනේ අනේ රජ උඹලට උණු දෙය කියලාද ඔය අනේ බුදුහාමුදුර එහෙම එහෙම hinaපන්නේ අනුන්ට මේ මහා දයනුකම්පාව මහා කරුණාවත් වෙන උත්තම ඒ මොකටද hina උනේ උන්නාදර එක පැත්තකින් සතුටක් ආවා මේ මගේ පිටිපස්සේ කෙනෙක් කවුද ආර්යතුන් වහන්සේලා අනේ උන්වහන්සේලා ওই කාර්යයෙන් මොකක් වෙනවද? නිදහස්. අන්න ඒ සතුට ආවේ. අනේ මගේ මේ පිටිපස්සෙන් එන මේ ආර්ය උත්තමයන් වහන්සේලා ඕක කවදාවත් එයාට වෙන්නේ නැහනේ. උන්වහන්සේලාගෙන් නිදාන්ත කියලා සතුටක් ආවා. ඒ සතුට පේනෝ නේද එහෙනම්? මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම මග මේ බුදුදහම ඇර වෙන කිසිම කිසිම සාසනයක ගැලවෙන්න බෑ. ඒ ඒ ඒ අවස්ථාව අපිට තිබිලත් මේක අපි මේ මොහොතේ ගිලිනුනොත් අපේ අතින් ආයි කවදාද ඔබට මේක හම්බ වෙන්න බොහෝ ඉඩ ඉඩ තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය. දැන් මේ ලංකාවේ නැවත දහම මතුවෙනවා. ඔබට අද හැන්දෑව වෙනකොට තේරුම් ගත හැකි වෙයි මේක සීසත් ධර්මයේද නැද්ද කියලා. ලංකාවේ නැවතත් සීසත් ධර්මයේ මතුවීම පවතිනවා. නැවත අපි දන්න තරමට නම් ආපහු මෛත්‍රී බුද්ධ ශාසනයක තමයි මේක මතුවෙන්නේ. තව කොච්චර කල් යනවද මෛත්‍රී බුදුහාඳුර බුදු වෙන්නේ? අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් යනවා ත්‍රිපිටකය අරගෙන ගාන හදලා බලන්න. ගාන හදලා බලන්න කොච්චර යනවද? අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් යනවා. කවුරු හරි ඉන්නවද මෙතන මෛත්‍රී බුද්ධ සාසනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරපු කෙනෙක්? ආ හොඳයි එහෙනම් කොච්චර කල් යන්න වෙනවද? අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් යන්න කොහොමද යන්න වෙන්නේ? යන්න වෙන්නේ මේ ආ යන හැටි කොහොමද යන්නේ මේ දැන් ප්ලෑන් එක හදාගෙන ඉන්නේ යන හැටි කොහොමද යන්නේ? මෙහෙ මැරලා පයින් කොහෙටද? චාතුරු මහරජිකේට. එතනින් එල්ලෙන කොහෙටද? තාමන්තිසයට. එතනින් යාමයට යාමෙන් තුසිතේට තුසිතෙන් නිර්මාණ රතියට නිර්මාණ රතියෙන් පරිනිර්මිත වසවර්තියට කියලා දැන් යනදන නැහැනේ දිව්‍ය ලෝකේ කෙළවරටම ගියා. දැන් ඔය ටික ඔය ටුවර් එක ගහගෙන යනකොට හරියටම මෙහි මිනිස් ලෝකේ කවුද ඉපදිලා තියෙන්නේ? මෛත්‍රී බුදුහාඳුර ඉපදිලා. අන්න හරියට පල්ලෙහාට බහැලා ඒ ධර්ම මණ්ඩපය තුල බණහලා නිවන් දකින්න ප්ලෑන් එක තියෙනවා. ඔන්න එතකොට මේක කොහොමද හරියට ටයිමින් තියාගෙන ගානට එන්න මේක හදාගෙන ඉන්න ඇටි. දැන් ඔහම හදාගත්ත කට්ටිය කොච්චර ඉන්නවද? දැන් කවුද ඔය සැලස්ම අනුමත කරලා එහෙම අත්සංගල්ලා එහෙම දිනවද කවුරුහරි? මොන තරම් මුලාවට පත්වෙච්ච ලෝකයාද ඉන්නේ. මගේ අම්මේ වැඩිපුරම මේකට බෞද්ධයෝනේ අහුවෙලා තියෙන්නේ. ඔහම ඔහම පුළුවන් ද අපිට කැමති විදිහට ඔහම හදාගන්න ප්ලෑන් එක? කවුද ඕක දෙන්නේ අපිට ඔය සාතිකේ? එහෙනම් මෛත්‍රී බුද්ධ මම ඔබට කියන්නද මෛත්‍රී බුද්ධ සාසනේ? නිරයන් අටෙන් මම පොඩ්ඩක් උඩ නිරය ගැන විතරක් කියන්නම් සංජීවය. සංජීවයේ කාලසූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය ප්‍රතාපය අවීතිය අට මේ යටම තියෙන එක. ඒ කියන්නේ ආනන්තරි පාප කර්ම කරුවට යන්නේ අටම අවීතියට. අපි ගමු උඩම එක ගමුකෝ සංජීවය. මම ඔබට ආවුස ගැන විතරක් කියන්නද. එහෙ එක දවසක් මේ දඬුවම් මිදිනවා නම් ඒ කාලේ මිනිස් ලෝකේ කොච්චරද? අවුරුදු ලක්ෂ 9යි. එහේ එක දවසක් යන මෙහි මිනිස් ලෝකේ අවුරුදු ලක්ෂ 9ක්. එක දවසක් හම්බුනොත් ඇද්ද පනිෂ්මන්ට් එක එහේ. මෙහි අවුරුදු කීයක්ද? අවුරුදු ලක්ෂ 9ක කාලයක් දුක් විඳිනවා. මෙහි ඒක ගෝලී. අවුරුදු කාලේ ඒක ගෝලී. එක දවසද එහේ හම්බ වෙන්නේ? නිකන් හරි අපි හොය අවුරුදු ගානකට ගියොත් එහෙම ගාන හදලා බලන ගෙදර ගිහලා මෛත්‍රී බුදුහාඳුනොත් මොකක් වෙනවද අපට? මිස් වෙනවා. එක සැරයක් සංජීවයට ගියොත් මිස් වෙනවා. ඊළඟට ආයෙත් සැරයක් බුදුවරයෙක් පහළ වෙන කාලයක් ගැන සඳහන් කළවත් නැහැ. මේ බුදුවරු දැන් ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුහාඳුර බුදු වෙන කාලය බුදු වෙන පාරමිතා පුරන කාලය තුල ඒ කියන්නේ සිතෙන් වචනයෙන් කයින් කරන පාරමිතා තුල බුදුවරු ඒ කාලය තුල ලෝකෙ පහළ වෙලා දෙනවා 512027ක්. බුදු ගෞතම බුදුහාඳුරත් එක 28යි. ඒනොත් අපි ගම්මුකෝ බුදුවරු 7 දෙනෙක් වෙන් කළා ගම්මු. ඇයි වෙන් කළා ගත්තේ හත් දෙනෙක්? ඒ බුදුවරු හත් දෙනාගෙන් බණහලා අනාගාමී වෙච්ච උත්තමයෝ අදරත් කොහෙද ඉන්නේ? තාමත් ඉන්නේ කොහෙද? අදත් ඉන්න සුද්ධාවාසවල. දැන් මේ කියනකොට උන්වහන්සේට ඔය ඇහෙනවා. ඇහෙනවා කියන්නේ මේ වචන වලින් නෙවෙයි. ඒකට කියන විපාරණාදේ කියලා තරංග ක්‍රමයකට ඒක ෆික්ස් කරපු අයට ඒක තේරෙනවා. තරංග ක්‍රමයකට ඒක ඇයට ඒක දැනෙනවා. එතකොට විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන බුදුවරු හත් දෙනෙක් ලෝකේ පහළ වෙලා ඒ කියන්නේ එච්චර නෙවෙයි ඔය හත් දෙනා ගත්තොත් ඔය විපස්සීසිකී වෙස්සබූ කියන බුදුවරු තුන් දෙනා පහළ වෙලා තියෙන මීට කල්ප 30කට පෙර 30කට පෙර ලෝකේ එතකොට විපස්සී සිකී වෙස්සබෝ කියන බුදුරු තුන් දෙනා පහළ වුණු ඒ ඒ කල්පේ බුදුරු තුන් දෙනායි ලෝකේ පහළ වෙලා තියෙන්නේ ඊට පස්සේ කල්ප 30ක් බුදුරු ශූන්‍යයි ඊට පස්සේ මේ අපි අද ඉන්න මහා භද්‍ර කල්පේ පටන් ගන්නවා ඒ භද්‍ර කල්පය තුන බුදුරු කී දෙනෙක් පහළ වෙන්න નિયમિતද පහයි. එයින් දැනට කී දෙනෙක් පහළ වෙලා ඉවරද? හතර නමක් කවුද? අතන විපස්සීසිකේ වැසවෝ මෙතන කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරු හතර දෙනාම පහළ වෙලා අවසානයේ මේ ගෞතම බුදු සාසනයේ අවුරුදු 2600ක් මේ ගත වෙමින් පවතින්නේ. තව එකම එක බුදුවරයයි මේ කල්පය තුල පහළ වෙන්න තියෙන කවුද? මෛත්‍රී බුදුහාමර විතරයි. ඒත් කොච්චර කලින්ද අවුරුදු 57 කෝටි. ඔබට තේරෙනවද සසරේ දිග?